හිත නිමග්න වෙන්න අන්න එදාට තමයි තේරෙන්නේ ආස්වාද ප්‍රසආස දෙක මැද හැමදාම අහුවෙන්නේ නැති කැලක් තියෙන බව. කොච්චර උත්සාහ කරත් අහුවෙන්නේ නැති කැලක් තියෙනවා. ආස්වාදයෙන් ප්‍රසආසයට මාරු වෙන තැන. ඉස්සෙල්ලා එහෙම නෙවෙයි පේන්නේ. අහුවෙන කැලි අඩුයි. අහුවෙන කැලි නැති කැලි ගොඩාක් නිසා යෝගාවචරය ආවට ගියාට කරන එක උග්ගන්ටිත්ව අවස්ථාව. පග්ගන්නිත්වා කියලා එකේ මුලමෙදාක බලන්න යනකොට ආස්වාදය ඉවර වෙලා ප්‍රසආසයට නැවෙන තැන. අපි අර ඉස්සර කියපු විදිහට වගේ ඉරියාපත සංධියක් වගේ කියලා ගන්න පුළුවන්. ආන ඔතෙන්දි සතිය අල්ලනවයි කියලා කියන්නේ උකක්ම අමාරුයි. මෙන් නිසා තමයි මෙන්න මෙතන සතිය දුර්වල වීම නිසා තමයි ඔය අතරමැදට හිතවිලි දෝරේ ගලන්නේ. වේදනා එන්නේ. සද්ද එන්නේ. ඒ මොකද ආස්වාසයෙන් ගත්ත හිත ආස්වාසයෙන් ගත්ත සතිය ප්‍රසවාසයේ දක්වාම පවත්නවයි කියන එක දුෂ්කරයි. පතුරුවා පවත්නවයි කියන එක දුෂ්කරයි. ඒක බොහොම විශිෂ්ට වැඩක්. නැත්නම් විශේෂඥ වැඩක්. ඒ නිසා ඉස්සල්ලාම කරන්නේ දවට ගන්න එක. ඒ කියන උග්ගන් කිට්ටුවක්. ඊගාට ඒක දැඩි කොට අල්ලගන්න උත්සාහ කරන මේ පග්ගන් හිට්ටුවා. ගන් හිට්ටුවා කියන ගන්නවා කියන පග්ගන් හිට්ටුවා දැඩිව ගන්නවා. ඊගා පත්තරිට්ටුවා මුළු අරමුණ පුරාම පැතිරෙන විදිහට පවත්වනවනම් ඕන්න ඔය අදහසෙන් කියන ඔය සතිපට්ඨානය කියන වචනේ මැද තියෙන පයන්න අරගෙන තියෙනවා. නමුත් බටහිර ඇත්තෝ සංස්කෘත නැඹුරුව තියෙන ඇත්තෝ සතිපත්ථාන කියන වචනේ කඩන්නේ සති උපත්ථාන කියන විදිහට. ස්මෘති උපස්ථාන කියන එක තමයි සංස්කෘත වචනේ. ඒ නිසා ප ဋ ාණ කියන එකේ ඨාන කියන වචනේ වෙනුවට ගන්නේ උපස්ථාන කියන වචනේ. නමුත් මම හිතනවා මේ කාය සූත්‍රයෙන් හම්බෙන මේ සති සම්බොජ්ජං ගට්ඨානීය ධර්ම කියන එකෙන් ඒ අතුවාව ගන්න පැත්තටත් යම් කිසි සාක්ෂි ලැබෙනවා. අපිට ඒක නෙමෙයි ඔප්පු කරන්න ඕනේ. අපිට ඕන කරන්නේ මොන ක්‍රමෙන් හරි සතිය පිටව ගන්න එකයි. ඒ නිසා ආරම්භයේදී ආනාපාන සියලු විස්තර නොලැබුණාට කනගාටු වෙන්න එපා. ඒකෙදි හිතා ගන්න ඕනේ මේ ආනාපානෙ නෙවෙයි සතිය වඩන වෙලාව ටික ටික ටික ටික අනාමාර මාර්ගයෙන් සතිය වඩන. අන්තිමට ආනාපානයේ විස්තර හොඳට ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩෙන්න පටන් ගන්නකොට තමයි ඕන්න යෝග අවචරයට සතිය තහවුරු වෙන හැටිත් සතිය තහවුරු වෙන්න තහවුරු වෙන්න අරමුණට මූණට මූණ දාලා අරමුණ මූණ දිහා බලන වගේ ඊයේ දකපු එකනාමයි නේද කියලා ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ළඟ අංග ලක්ෂණ දකිනා වගේ විස්තර තේරෙන පටන් ඒ ටික අපි මං හිතනවා ලබන මාසේ සාකච්ඡා කරයි කියලා ධම්මවිචේ සම්බොජ්ජංගේදී කොහොමද අරමුණක් දවට ගත්තට පස්සේ කොහොමද අරමුණක් අවුලවා ගත්තට පස්සේ ඒ අරමුණ ඇසුර වැඩි කරලා මූණට මූණ දාලා බොහෝ වෙලා ඉන්නකොට ඒක ඇතුළට নিমগ্ন වෙනකොට ඒ අරමුණේ වඩා වඩා විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැඩ නිල රුචි අරුචිකං සේරම දැනගන්න පුළුවන්. ඉතින් මේටි විස්තර ඔකටත් ඕනේ. නමුත් මම විස්තරේ වැඩි මතක් කරන්න මේ දකින්න දේ ආනාපානෙම නොඋනයි කියලා කලබල වෙන්න එපා. මේ දකින්න දේ හිතවිල්ලක් වෙන්නත් පුළුවන්. එතකොට හිතවිල්ලේ හිත හිටියා එnde ඉස්සලා මෙහෙමයි ආනපාන හිතවිල්ලට ආව හිත ගැස්සුණා බය වුණා නැත්තම් කමන්නෑ කියලා අපි සතියට දාගත්තා. ඊට පස්සේ නැවතත් අපිට ආනපාන ආවයි කියලා. මෙන්න මේ විදිහට හිතවිලි නැවත නැවත එනවා නම් හිතවිලි විශේෂයි පූර්ණික මොළින් තොරව බලන්න පුළුවන් ගතියක් එනවා නම් අපිට දැනගන්න පුළුවන් මේ හිතවිල්ල අතීත හිතවිල්ලක්ද අනාගත හිතවිල්ලක්ද රාග හිතවිල්ලක්ද ද්වේෂ හිතවිල්ලක්ද නිදිමත හිතවිල්ලක්ද උනන්දුකාරක හිතවිල්ලක්ද කිය හිතවිල්ල දැනගන්න පුළුවන් වෙයි අතරමැදි වෙන වේදනාවක් නම් ඒ වේදනාව વિશે මේක දුක් වේදනාවක්ද සුඛ වේදනාවක්ද කියන වශයෙන් ඒ ටික බලන ඉන්නකොට තමයි තේරෙන්නේ වේදනාව વિશે අපි පෙර නොවුණුරු නොවිරු නොඇසු ආකාරයේ තොරතුරු ලැබේ. ශබ්ද පිළිබඳවත් ලැබේ. හැබැයි මේකෙදී කවුරුණත් අත් දෙකම උසලා පිළිගනි. අපි වැඩියෙන්ම තොරතුරු ලැබෙන්නේ ලබ ගන්න උත්සාහ කරනත් මූල කර්මස්ථානේ තමයි. මූල කර්මස්ථානේ තොරතුරු වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න අනිවාර්යයෙන්ම යෝගාවචරයා Tamante එන හිතවිලි වල ආරේ දැනගන්න. මම හිතවිලි වැඩි කෙනෙක්. මට තියෙන්නේ හුඟක් වෙලාවට අතීත හිතවිලි, මට තියෙන්නේ අසරණ හිතවිලි මොනවා හරි කියලා ඇත්තටම මේක තමයි අපි අපේ චරිතය මොන චරිතයක්ද කියලා දැනගන්න උත්සාහ කරන වෙලාව. ඒ වගේම අපිට එන වේදනා පිළිබඳව, අපිට එන සද්ද පිළිබඳව අපි දක්වන ආකල්ප මූල කර්මස්ථානයේ හිත වැඩි වෙලා පවතින පවතින ඉබේම කර දෙන අතිරේක ලාභයක් වශයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඒක නිසා බොජ්ජංග මට්ටමට එනකොට සතියේ ක්‍රියාකාරකම පෙන්වන්න හොඳ වචනයක් මේ හම්බ වෙනවා මේ පරිසම්බිදා මාර්ගයේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරපුවක් විදිහට මේක අමත වෙලා තියෙන්නේ. ඒකෙදී සඳහන් කරලා තියෙනවා පමාදේන කම්පතිටි සති බලං. හරිම සෙල්ලක්කාර වචනයක් මට නම් ඒක. ඒ මොකද හේතුව පමාදේ කියලා කියන්නේ සතිය නැහැ කියන එකයි. පමාදට්ඨානිය කියලා කියන්නේ මත්පැන් සුරාපාන කොහමද මේ මත්වීම. ඉතින් ප්‍රමාදයක් සෝකාවචරය තුළ සිද්ධ වෙනවා. මොකද්ද ප්‍රමාදේ? ඕන නැති දෙයකට ආසාවක් උපදිනවා. නැත්නම් ඕන නැති දෙයකට බයක් තරහක් උපදිනවා. ඒකෝට දන්න හොඳටම යෝගාවචරයට තරම් නොවෙන්නා වූ නොකෑමනා වූ නරක හිතවිල්ලක් ආවා කියලා තේරෙනවා. නමුත් ඒක විශේෂයි නකම්පතිටි සැලෙන්නේ නැති වෙන්න පුළුවන් නම් මම ළඟ තියෙන හිතවිල්ල නොහොබිනා හිතවිල්ලක්. නමුත් මම දන්නවා ඒක ආනාපාන නෙවෙයි හිතවිල්ලක් දන්නවා. මේක රාගේ බව දන්න නැත්නම් ද්වේෂේ බව දන්නවනම් මේ යෝගාවචරයට හිතවිල්ලේ තොරතුරු ගැනීමේ හිතවිල්ලේ নিমগ্ন වීමේ සතිය පිහිටීමේ කටයුතු කරනවා නම් ඕකන පශ්චාත්තාප වෙන්න වෙලාවක් නැහැ. ඉස්සනම් පශ්චාත්තාප වෙන භාවනා කරනකොට හිතවිලි ආවා රාගයක් ආවයි කියලා දැන් නැහැ. හිතවිල්ල ඒ විදිහට අවබෝධ කරනකොට ඒ යෝගාවචරය තැනකට එනවා හිතවිල්ලක් ආවනම කම්පා වෙන්නේ ඉතින් ඒකට කියනවා සති බලය කියලා. සතිය බලවත් වෙන්න ඕන ඔය තාලෙට. ඉස්සෙල්ලා නම් මේ වගේ පුංචි හැලහැප්පිල්ලක් කරනකොට සතිය නැති උනායි කියලා චෝදනා කරනවා. දැන් නෑ. දැන් මේ සතිය කැඩුනා. නැත්තම් මේ අසතියටපත් උනා. ප්‍රමාදයටපත් උනා. මන්ට නොසැලී ඉන්න පුළුවන්. නොසැලී ඉන්නේ කොහොමද? අසතියටපත් කිරීමට හේතු වෙච්ච අරමුණේ විස්තර බලන්න. වේදනාවක් නම් සත් වේදනා මේ හිතවිල්ලක් නම් සද්දයක් නම් ඒකේ විස්තර දැන ගැනීම සිදු වෙනකොට කම්පා වෙච්ච නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සරලා ඉස්සරලා යෝගාවචේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම කර්මස්ථානාචාරිවරයෙක් ළඟට ආපුවාම ඉස්සලාම කියන කොහොමද භාවනාව පටන් ගන්න ඉතින් අර බාධක ධර්ම අයින් කරලා මෙන්න මෙතනින් මෙහෙම පටන් ගන්න වාහන නැති වෙලාවේ පාරෙන් එහා පැත්තට පයින්ද කියලා සුදුසුම පිරිසිදුම සප්පායම කරුණු උගන්නලා එයා එකෙන් අවුලව ගන්නවා. වැඩේට පටලවා ගන්නවා. පටලවා ගත්තට පස්සේ දක්ෂ යෝගාවචරෙක් නම් ඇවිල්ලා අහයි කොතනදීද සතිපට්ඨාන කරන්න බැරි කියලා. අනේ එතෙන්දි ගිය දවස් තමයි ඔන්න බොජ්ජංග මට්ටමට බාහන හැදිලා තියෙන්නේ. ජීවිකය ඉස්සෙල්ලාම වෛද්‍යවරයාට ගිහිලා දිසාපාමොක් ළඟට ගිහිල්ලා වේදකම ඉගෙන ගත්තා. මොකද්ද වේදකම? මේ මේ බෙහෙත් කොලෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රෝජනේ. ඉතින් ඒවා කියලා දෙන්නේ මේ විද්‍යාපාමොක් කියලා දීලා කියලා දීලා වැඩි වුණාට පස්සේ කිව්වා කැලේට ගිහිල්ලා බලන්නේ කියලා බෙහෙතර ගන්න බැරි කොළ జాතියක් එහෙම තියෙනවා කියලා. දවස් 7ක් ඇවිදලා කිව්වා හරිම කනගාටුයි කියන්නේ මුළු කැලේ දවස් 7ක් ඇවිද්දත් බෙහෙතර ගන්න බැරි දෙයක් නැහැ. අන්න වගේ තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් සරුව මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තියෙන මේ ලෙඩේ හැටියට විතාල වේදනාවක් විඳින ගතියක් පේන තියෙනවා. වහන්සේගේ මූණේවත් එහෙම එකක් නැහැ. කොහොමඩක්වත් පේන්නේ නැහැ. මොකක්ද ආශ්චර්යය කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මට එන එන සෑම දෙයක්ම සතර සතිපට්ඨානට ධර්මයට පස්සේ සතර සතිපට්ඨානෙන් තොර මොකක්වත් මට පේන්නේ නැහැ.